නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සුත්තිකං ච පජානාති උප්පන්නස්සවා වීති සම්බොජ්ජං ගස්ස භාවනාය පාරිභූහි හෝති සංච පජානාති උදාවතුන් මහා සංඝරත්නය අවසරයි එක්තරනවා වන්නේ මේ වාදී දැනකට යෝගී පීසකට ගැලපෙනවා කියලා හිතන කොටස් විවරණයක් කරමින් කායානුපස්සන සතිපට්ඨානි වේදනානුපස්සන සතිපට්ඨානි චිත්තානුපස්සන සතිපට්ඨානි හමාර කරලා දැන් මේ වැඩ කරගෙන යන්නේ ධර්මානුපස්සන කොටසේ ඒ නීවරණ පබ්බ ස්කන්ධ පබ්බ ආයතන පබ්බ සමාර කරලා දැන් අපි ඉන්නේ බොජ්ජංග කොටාසේ. ඒ බොජ්ජංගේ හරි මැදට ඇවිල්ලා තියෙනවා. බොජ්ජංග කොටස් හතක් නිසයි තත්ත බොජ්ජංග කියලා කියන්නේ බෝධි අංග බෝධියට නැත්නම් චතුරාර්ය සත්‍ය අවබෝධයට හේතු ප්‍රත්‍ය වෙන දේ අවශ්‍ය කරන දේ අඩුම කැඩුම ටික කියන එකයි බොජ්ජංග කියන එකෙන් අදහස් කරන්නේ. එනොත් අපි සති සම්බොද්ධංගය ධම්ම විචේ සම්බොද්ධංගය විරිය සම්බොද්ධංගය කියනකොට තුනක් දැනට අපි පසු කරගෙන ආවිල්ලා තියෙනවා අද පීති සම්බොද්ධංගේ ඊට පස්සේ තියෙනවා පස්සද්දි සමාධි උපේක්ඛා කියලා තුනක් ඇත්තටම මේ පීති සම්බොද්ධංගයේ මේ මැදට වෙලා මෙතන ගත කරන එකේ භාවනාවේ යෙදී ගත කර නැත්තන්ට ඒ මේ මධ්‍යස්ථගත වීමේ විදිහේ තාර්ථයක් තියෙන බව හොඳට වටහා ගන්න පුළුවන්. එහෙම නැත්නම් මේ ප්‍රීති සම්බොජ්ජංගයේ මත ඉඳගෙන තමයි කෙනෙක් විනිශ්චය කරන්න පුළුවන් වෙන්නේ මම භාවනාවේ යම් කිසි ප්‍රගතියක් ලබලා තියෙනවද නැත්නම් මට මේ ජීවිතේ භාවනාවේ ප්‍රගතියක් ලබා ගන්න පුළුවන්ද එහෙම නැත්නම් තවත් පැත්තකින් මේක විග්‍රහ කරන්න පුළුවන්. මම ඇත්තටම භාවනා කරන්නේ මේ ලාමක ලෞකික කිසිවර මහත්යක් උදෙසාද එහෙම නැත්නම් ලෝකෝත්තර වෙන මේ ජීවිතයේදීම සාක්ෂාත් කරගත යුතු නෛර්යානික ස්වરૂපයක් තේරුම් අරගෙනද කියන එකත් මේ පීතිය මාර්ගයෙන් විනිශ්චය කළ වෙනවා. ඒක නිසා තවත් එකක් තමයි මේ පිටි සම්බොජ්ජංගේ තියෙන ස්වභාවයේ කතාව අහගෙන ඉන්නකොට විවරණයත් එක්ක හිත යොදනකොට ගාක් මේක උගන්වන්නේ අභ්‍යන්තර තමන්ගේ సంతානගතව වැටෙන ආකාරයට. ඒක කොහොමද භාවනා ආදී ක්‍රියාත්මක වෙන්නේ? කොහොමද කාය චිත්ත දෙක පිනා යන්නේ, ප්‍රීණණය කරන්නේ කියන එක තමයි මේ ධර්ම කොටසයි වෙන්නේ. නමුත් යෝගාවචරය දැනගත්තත් නැතත් ඒක අනික් යෝගාවචරින්ට වැටේනවා. ඒ නැත්තම් බාහිද්ධා වශයෙන් ඒ ප්‍රීතිය වැඩ කරන හැටි අනික් අතම හොඳට වැටෙනවා. වැටෙනවා විතරක් නෙවෙයි ඒක වැඩගතුත් වෙනවා. ධර්ම භාවනා කරන පිරිසක් අතර සමග්ගාහණං තපෝසුඛෝ කියන තාලෙට පිරිස අතර සමගියක් පිරිස අතර සාමග්‍රියක් සමතයක් ඇති වෙන්න නම් අඩු ගානේ පිට එක්කෙනෙක් දෙන්නෙක්වත් මේ පීති සම්බොධ්ජන්ගේ බුද්ධ විදිනවා. එහෙම නැත්නම් මේක ගාල ගෝතියක්. ඒ නිසා මේ පීති බොහොම තීරණාත්මකයි. ඒ සත්‍ය සම්බොධ්ජංග මැදට යෙදලා තියෙන අකුරුත් කොහොම මනරක්. එනිසා අපි අහුන් කන් දෙනකොට මේ අනුව හිත විහිදුවනකොට අපි නිතරම සලකා බලන්න ඕනේ ආධ්‍යාත්මික වශයෙන් ස්වසංතාන වශයෙන් අපිට මේ ප්‍රීතිය මේ වෙනකොටත් ලැබිලා තියනවාද ලැබිලා අඳුනගෙන තියනවාද නැත්නම් ලැබිලා අඳුනා නොගෙන තියනවාද නැත්නම් නොලැබී තියනවාද ආදී වශයෙන් සම්බන්ධ වුණොත් ඇත්තම ධර්ම දේශනාවක් ප්‍රීතියක් පාටපත් වෙනවා ධර්ම ශ්‍රවණයක් ප්‍රීතියක් පාටපත් වෙනවා එහෙම නොවුනොත් ඒක ඉතින් ඇඹුල තමයි මේකට කියනවා නව සංකල්පයක් විදිහට භාවනා ලෝකේ බොහෝ දෙනා ඇඹුල් ළඟ තමයි කන්නේ. ඒ ගානක මෝරලා පිළිකුල් වුණාට පස්සේ ඉදවගෙන කාවත් ගහේ ඉදෙව්වත් ඒකේ තියෙනවා නැවුම් රසයක්. ගහේ ඉදිච්ච ගෙඩිය වාගේ. එහෙම නැතු ඒක අමුයෙන් ගල් ගහලා කතාගෙන කෑවොත් ඒක ඇඹුලයි ඒ කිරිවිසි වෙනවා. එතකොට අඹයක වාසේ වැටෙන්නේ. ඒ නිසා භාවනා කරන පිළිස්සියා බලනකොට බොහෝ දෙනා අඹුල් ළඹ කන්නයි. දක්ෂිත වැටලා තියෙන ස්වරූපෙන් පේනවා මේ රසයක් ලබලා නෙමෙයි කතා කරන්නේ ඒ වට කරගෙන හිතියට. ඇත්ත වශයෙන්ම එක සංකාණයක් කරන් බැලුවොත් තමා වශයෙන් බොහෝ වෙලාවට අපි කන්නේ අඹුල් ළඹ තමයි. නමුත් සමහර චරිතවල සමහර වෙලාවල් වලට ඒ භාවනාවේ අනිකුත් ඓතික පෙළ ගැහිලා එනකොට ඒ ප්‍රීතිය පහළ වෙනකොට තේරෙන්න පටන් අර ගන්නවා ධම්මම රස. ඉදිච්ච අඩගෙඩියක රසේ. ආනේ එතකොට මේ බුද්ධ ආදී උත්තරමයන් වහන්සේලා පිළිබඳ සතුටක් අපිත් එක්ක මේකට වැඩ කරන සත්‍රක්මචාරීන් වහන්සේලා කියන සංඝයා ධර්මයක් පිළිබඳව කොහොම සජීවී කොහොම සමනුත් ඒකට උරදී ලයදී කටයුතු කරන සතුටක් ඇති වෙනවා. ඒක ඇත්ත වශයෙන්ම අත්‍යවශ්‍යයි පිරිසක් භාවනා කරනකොට. ඒකයි මේ ප්‍රීති සම්බොජ්ජංගයේ තියෙන බහිද්ධා ගුණය. ඒකත් අපි කුංචි කළ සලකන්න නරකයි. ඒක හැබැයි කුංචි කළ සලකුවක් ලොකු කළ සලකුවක් ඒ ප්‍රීති සම්බොජ්ජංගයේ ඇති කෙනා කොහොමඩක්වත් සමගියට හේතුයි කොහොමඩක් අනිකුත් දුෂ්කර භාවනා කරන කත්තන්ට ලොකු ආදර්ශයක් හලසනවා සමුලොත් මෙලෝ වශයෙන් ඒ භාවනා ජීවිතේ විපස්සනා ජීවිතේ රස විඳින ගතියක් තියෙනවා ඒක නිසා ප්‍රීතිය චෛතසිකයක් විදිහට අඳුර ගැනීම බොහොම වැදගත් වෙනවා. මෙතනදී මුල ඉඳලාම බොජ්ජංග පිළිබඳව අපි දරාගෙන ආපු පවත්වාගෙන ආපු මතයක් තියෙනවා. බොජ්ජංග භාවනා කරනවායි කියලා දෙයක් නැත්තේ නේ. විශේෂයෙන්ම සෝතපට්ටි මාර්ගයට වැඩ කරන කෙනාට බොජ්ජංග භාවනා කරනවා කියලා දෙයක් නැත්තේ නෑ. ඒ පුද්ගලයාට තියෙන්නේ භාවනා පෙළ ගැහිගෙන එනකොට නැත්නම් අනිකුත් සත්‍ත්‍ය බෝධිපාක්ෂික ධර්ම පෙළ ගැහිගෙන ගොඩ ගැහිගෙන එනකොට මෙන්න මේකයි කියලා අවබෝධ කර ගැනීම දැක ගැනීම. දක්ෂනා පහතපා. මෙන්න මේකටයි මේ සතිය කියන්නේ. පොඥංග මට්ටමට එනකොට සතිය ගැම්මකට අහු වෙලා තියෙන්නේ. කාය ආදී සතර ප්‍රතිපත් දැන් මේ සතිය සමහර වෙලාවට පරියන්කේදී බොහෝ වෙලා පවත් ගන්න පුළුවන්. නැත්නම් චිත්තක්ෂණ රාශියක් පවත් ගන්න පුළුවන් බව වැටෙනකොට ආන සතියේ හැඩරුව ලක්ෂණ රස ප්‍රතිපත්ත තදනගන්න. දැනගෙන තව මේක වැඩිවීමට යමක් කල යුතුද මේ දේ කරනවා. ධම්මවිචේ පිළිබඳවත් අපි මේ කලින් සාකච්ඡා කරපුවා මේ බුදුබණ තේරෙන්න පටන් ගන්නවා. ඒ ධාතු වශයෙන් බුදුරජාණන් වහන්සේ පෙන්වලා දුන් දේවල්. හේතු බල වශයෙන් නාම රූප වශයෙන් මෙවුවා වැටෙන හැටි. හොඳට අර වෙනකට වඩා එකම දේ නැවත නැවත දකිනකොට තේරෙනකොට වැටහෙනවා මේක හැලහැප්පීමකින් තොරව මේ මේ සත්න සීලියත් මේ සමාධියත් මේ ප්‍රඥාවත් දිගට භාවිත බහුලීගත කරනකොට අඛණ්ඩ සත්‍යත අභ්‍යාසයේ යෙදෙනකොට ආනල් ධර්ම විනය පාදව හොඳ විචද භාවයක් ගැඹුරක් අතුලාන්තයක් පේන්න පටන් ගන්නවා. ඒ සඳහා ඔහු හැසිරෙනවා. ඒ අවශ්‍ය තාක්ෂ දිගට වඩන ඊට පස්සේ විරිය සම්බොජ්ජංගයේ නව පොලක සඳහන් වෙන බව අපි සඳහන් කරා. මේක ඉස්සලා කීප වතාවක විශේෂයෙන්ම ප්‍රධාන වීර්ය සතර සම්‍යක් ප්‍රධාන වීර්ය වඩනකොට ඒ යෝගාවචරය වීර්ය පිළිබඳව ලොකු පරිචයක් ඇති කරන මගේ චරිතෙට මේ භාවනා මධ්‍යස්ථානයේ මම කරන මේ භාවනා ක්‍රමයට මෙන්න මෙහෙමයි වෙන්න ඕනේ කියලා වීර්ය පිළිබඳව තමන්ට ගැළපෙන ඒ රසය තමන්ට ගැළපෙන පදේ පිළිපදම පිළිබඳව සෑහෙන අවබෝධයක් ඇති කරගන්න තියෙනවා. ආන් ඒක දිගට පවත්වන්නත් යම් කිසි වීර්යයක් අවශ්‍යයි. අපි ඒක මතක් කරගත්තේ පග්ගහිත වීර්ය කියලා. ආරම්භ ධාතු නෙවෙයි. නික්කම ධාතුව. නැත්තම් ආරාධ්‍ය වීර්ය නෙවෙයි. පග්ගහිත වීර්ය ගත්ත දේ දිගට පවත්වාගෙන යනවා. ඒකත් කලාවක්. හම්බෙච්ච දේ අගයක් ආඩම්බරයක් ඇතුව දිගට පවත්වාගෙන යනවා. ඒ නිසා සතිය පරණ වඩාගෙන ඉන්න සතිය දිගින් දිගට වැඩි වීමට අවශ්‍ය කරන විදිහට ඒකට උදව් උපකාර කිරීමක්. ධම්ම විචය තියෙන්නේ තමයි ධර්ම කරුණු බොහොමත්ම නැවුම් තාලෙට සජීවී තාලෙට වෙනදා නොවුනා වූ තාලෙට වැටීගෙන එනකොට ආයකට ආය චින්තාමය ඥාන රින්ගවන්න ඕනෙත් නැහැ. ඊට භාවනාවේ ප්‍රත්‍යක්ෂයට හේතු වෙලා ඒක වැඩෙන්න ආනවා. වීරියක් පහා තබන්නේ නැහැ. වැටුනොත් යම් ආකාරයකට හොඳටම වීර්ය කරලා නැගිටලා දෙනවා. නැත්නම් ඒ පැවතිච්ච වීර්ය පුංචි කරණියේ ඊගොඩ පවත්වාගෙන යනකොට තමයි අපි මේ අද ඉදිරිපත් කරගන්න බලාපොරොත්තු වෙන ප්‍රීතිය පහළ වෙන්නේ. ප්‍රීතියේදී නම් මේ කාටවත් වැටෙයි තතමලා ගන්න බෑ. ප්‍රීතිය කියන එක වඩන්න බෑ. ප්‍රීතියේ තියෙන ප්‍රධානම ගුණය තමයි මෙන්න මේක ප්‍රීතිය බව වටහාගෙන ඒකට මුදිතාවෙන් යුක්තව ඒකට අවශ්‍ය කරන පසුබිම පෝර සක්ලවාදින එක. ඒ නිසා සතියන වඩන්න ඕනද නැද්ද කියලා සැකයක් ඇත්තටම ඇති කරගන්න පුළුවන්. ධම්මවිචයත්මන් භාවනාදී නතර වෙලා කල්පනා කරන්න ඕනේද ධම්මවිචය සම්පෝඥංගේ හැටියට මේක දුක්ඛ සත්‍යයද සමුදය සත්‍යයද බලන්න ඕනේද මේක නාම රූප පරිච්ඡේ ඥාන පච්චේ පරිග්‍රහණ ඥාන කියලා දැනගන්න ඕනේද මේක ප්‍රථම ධානය ද්විතිය ධානය කියලා දැනගන්න ඕනේද කියලා කෙනෙකුට මේ චිත්ත tattයක් කියන්න පුළුවන්. ඉතින් ඒක විදිහට බලනකොට සාධාරණයි මොකද ධම්මවිචය කියුවා බැලියක් කියලා හිතෙන් ඉඳී කියනවා. වීර්යය කියනකොට තවත් අදින් හිතෙන් ඉඳී කියනවා මම මේ වෙලාවේදී තාමත් එක දිගටම කරගෙන යන වීර්ය අවශ්‍යද නැත්නම් මෙතනදී තියෙන්නේ දුරටම ලොකු කැපකිරීමකින් කරගත්ත මේ වීර්ය පවත්වාගෙන යෑමද කියන එක ඇති වෙන්න පුළුවන් නමුත් ප්‍රීතියට එනකොට පැහැදිලිවම පේනවා ප්‍රීතිය කවදාකවත් එහෙම සතිය වගේ වීර්ය වගේ වඩලා ගන්න පුළුවන් එකක් නෙවෙයි ඒක වැඩෙන දෙයක් Tamanට ඉදිරිපත් වෙන දෙයක් ආන්නේ ඉදිරිපත් වෙච්චාම Tamanට ලකුණක් හම්බ වෙනවා මේ දක්වා වැඩි යුතු සතිය ධම්ම විචය ඒ වගේම විරිය වගේ දේවල් දැන් වැඩිලා ඒ නිසායි මේ ප්‍රීතිය ඇති වෙලා තියෙන්නේ මෙතෙක් මේවා වැඩිලා වැඩිච්ච එකේ ආංශංක පක්ෂය මේකදී ඒ වෙනත්නම් තවත් සමහර වෙලාවල වල සම්බුද්ධ දේශනාවේ සඳහන් වෙනවා යම් කිසි කෙනෙකුට සීලය හොඳ නම් ඒ පුද්ගලයාට ආය මේ චේතනා කරන්න දෙයක් නැහැ මට අනේ මේ හොඳ සීලයක් ඇති කරගත්ත නිසා අනේ මගේ හිත විපිලිසර නොවේවා විපිලිසර නොවීම පිළිස දෙවියන් අදහන්න අදිෂ්ඨාන කරන්න මොනකට අවශ්‍ය ධම්මතායේ සාභික්කවේ සීලවන්තස්ස සීලවතෝ චිත්තස්ස විපටිසා අවිපටිසාරෝ හෝති සිල්වතාගේ හිත විපිලිසර බවින් තොර වීම ධර්මතාවය නබික්කවේ චේතනාකරණියෝ ඒකට චේතනා කටයුතු නැහැ යම් කිසි කෙනෙක්ගේ හිත ඒ විදිහට විපිලිසර බවි අන්දපන්ද වෙන ගතියෙන් කලකොල වෙන ගතියෙන් විපිලිසර වෙන ගතියෙන් තොර වෙලා අවිපටිසාර භාවය ඇති වුණා නම් ධම්මතායේ සාභික්කවේ අවිපටිසාරස්ස පාමොච්ඡං උප්පච්චතුති ඒ විපිලිසර බව නැති වෙනකොට ඒ හිතේ තරුණ ප්‍රීතිය උපදිනවා කියන එක ධර්මතාවයක් උපද්දවන්න බෑ මෙතනදිත් ඔය හොඳ කියමනක් කියන්න පුළුවන් අපි මල් පුප්පන්නේ නැහැ. මල පිපේ. නිවන් දක්කන්නේ නැහැ. නිවන් දක්කිනවා. කුවකකම කියන කෙනාට කුවක කියන চৈতසික හොඳට මෙතන තේරෙන්න පුළුවන් හිතෙනවා කාටවත් නිවන් දක්කන්න පුළුවන් කියලා. මල් පුප්පන්න පුළුවන් කියලා හිතනවා. ප්‍රමෝදේ පහල කරවන්න පුළුවන් වෙයි කියලා හිතනවා. ප්‍රීතිය පහල කරන්න පුළුවන් වෙයි කියලා හිතන හොඳට තේරුම් ගන්න ඕන මෙතනදී උපේක්ෂාවට හොඳට ඒකට ලොකු අත්‍යකුත් ලැබෙනවා ප්‍රීතිය පහල වෙන දෙයක් ප්‍රමෝදය පහල වෙන දෙයක් නිවන දකින්න දෙයක් මල පිපෙන දෙයක් නෙළුම්මන්නම් සමහරට පුප්පන ගතිය අපි ළඟ තියෙනවා නමුත් සාමාන්‍ය මලක ස්වභාවය තමයි ඒකට ඕන තාලෙ පිපෙන්න දෙන්නේ අවශ්‍ය කොහොමද කපෙන්නේ වෙනම කතාවක් මෙන්න මේ ධර්මතාවය දැනගන්න ඉතාමත්ම ලොකුම ඉස්සරලාම ආරාධනාව ලැබෙන මේ ප්‍රීති සාහිත්‍යකේ ඉගෙන ගන්නකොට. ඒක නිසා තේරුම් අරගන්න ඕනේ මේ ප්‍රීති සාහිත්‍යකේ පෙළ ගැහෙන්න නම් මතුවෙන්න නම් නැත්නම් භාවනාවේ සම්බොජ්ජංගවල 50ට වැඩි ලකුණු ප්‍රමාණයක් ලබන්න නම් ඔව් ළඟ ඒ යෝග අවශ්‍යය ළඟ මේ වෙනකොටත් පිහිටුවන ලද සතියක ආධාර උපකාරය අවශ්‍යයි ධර්මයේ පිළිබඳ යම් දැනුමක් ධම්ම විචයක් ඒ වෙනකොටත් ක්‍රියාකාරීත්වයෙන් අවශ්‍යයි. ඒ වාගේම මේ தත්ත්වයේ දිගට පවත්වාගෙන යෑම තාම කරන්න ඕනේ කියලා ඒ පග්ගහිත විරිය ගත්ත දේ අතන සම්බොජ්ජංගය පහළ වෙනවා. ඒක නිසා ආරද්ධ විරියස්ස භික්කවේ නිරාමිෂා පීති ආරම්භති කියලා කතාවක් තියෙනවා ආනාපාන සූත්‍රයේ. ආරද්ධ විරිය පහා නොතබන ලද විරිය ඇති අරමන ලද විරිය පහා නොතබන අපපටිවාණි පසුබට හැරලා බලන්නේ නැතුව ඍජුව ඉස්සරහට බලාගෙන යන යෝගාවචරයට නිරාමිෂ ප්‍රීතියක් උපදිනවයි කියලා නිසාමත ප්‍රීතියක ආරම්භයක් ඇති වෙනවයි කියලා ආරද්ධෝ හෝති කියලා මේ ආනාපාන සංස්කෘතිය සම්බන්ධ කරනවා කොහොමද මේ කායගත සතියෙන් නැත්නම් මේ ආනාපාන සතියේ ප්‍රිය පාල වෙන්නේ කියලා. ඒක තමයි යෝගයේ ප්‍රීති මේ පීති සම්බොච්චංගේ ආරම්භය. ඉතින් මේ පීති සම්බොච්චංගය වර එක සම්බොච්චංග ධර්ම ගැන කතා කරනකොට පීති වශයෙන් සඳහන් කරනවා බොහෝ සූත්‍රවල පාමොච්ච ප්‍රීති පස්සද්දි කියලා ඊටානත් තරුණ අවස්ථාව ප්‍රමෝදයේ වශයෙන් උත් පාමොච්චයේ වශයෙන් උත් මධ්‍යස්ථ අවස්ථාව ප්‍රීතිය වශයෙන් උත් එහිත් මෝරපු අවස්ථාව සුඛ පස්සද්දි වශයෙන් සඳහන් බුද්ධංග ගැන කතා කරනකොට පස්සද්ධිය ප්‍රීතියට පස්සේ සඳහන්. ඒක නිසා මේ ප්‍රීති සම්බොධ්‍යංගය පිළිබඳව මේ පසුවීම පිළිබඳව මේ විදියට තේරුම් බේරුම් කරගත්ත යෝගාවචරයට ඉස්තරලම ප්‍රමෝදය පිළිබඳවයි හමු වීම මුණ ගැහිීම ආශ්‍රය කරන් ලැබීම සිද්ධ වෙනවා. නමුත් මේ බොද්ධංග ධර්ම වල ඒක දෙකම එක පද පද දෙකම එකට දාලා නැත්නම් ප්‍රමෝදය ප්‍රීතියටම ඇතුළත් කරලයි දේශනා කරන්නේ. නමුත් මේක පිළිබඳව විස්තර අටුවාවල් සපේන ආචාර්ය પરම්පරාව මේ පීතිය පස් ආකාරයකට සලකලා සාමාන්‍ය විවාහයේ පවතින විදියට සඳහන් කරන පස්සනක් ප්‍රීතිං පිනාගයයි කියන්නේ. පස්සනක් ප්‍රීතිය කියලා කියන්නේ වර්ග පහක ප්‍රීති. ප්‍රීති જાති පහක්. කුද්ධිකා ප්‍රීති, කණිකාපීති ඊගාවට උබ්බේකාපීති පරණාපි. ඒකෙදී කුද්ධිකාපීති කියලා සඳහන් කරන්නේ මේ සමත යෝගාවචරය සමහර වෙලාවට වාර්තාත් කරනවා අත්දකින්නවා විපස්සනා යෝගාවචරය අත්දකින්නවා වාර්තා කරනවා භාවනා කරගෙන කරගෙන යනකොට අරමුණේම කාරණා කීපකින් හිත හොඳට සමාහිත වෙනකොට මුළු ඇඟ පුරාම මේ ඉදිකටු පිපෙන්නා වාගේ ඇඟ පුරාම නිකන් දුර අවදින ගතියක් එන්න පටන් අරගන්නවා. ඒක යෝගාවචරයට ඒ ඉදිකටු පිපීම ක්‍රමයට නාසිකාග්‍රේ හෝ උදරේ ධානයට පුහිට ශරීරේ පුරාම අත්දැකින ගතිය තිබුණාට ප්‍රධාන වශයෙන්ම අරමුණට බාධා කරන්නේ අරමුණේ මෙහිද පවතිද්දි මුළු ශරීරේ පුරාම එහිගරු පිපීගෙන යනවා වගේ සමහර වෙලාවට සමහර අත්ණ්ඩේක අඟ පුරාම කූඹිය විදිනවා වගේ පුංචි මේ දේවල් දකින්න මට්ටමට විවිධාකාරයෙන් පේන්න පටන් අර ගන්නවා දැන් මේ ආනාපාන නිමිත්ත විතරක් හෝ උදරයක් පිළිබඳ විතරක් නෙවෙයි මුළු ඇඟම වෙනවා සම්බන්ධයක් පහළ ඒක මේ හිතලා ගත්ත දෙයක්වත් නෙවෙයි. අනිත් එක හිතලා නැතර කරන්නත් බෑ. ආනේක විදියට ඒ ප්‍රීතිය කුද්ධික වශයෙන් ඊටාම කුංචි ප්‍රීති පහළ වෙනවා. ඒක කුද්ධිකා ප්‍රීති වශයෙන් මේ ආචාර්යවරු මෙහෙම කිව්වට යෝගාවචරය තාම අඳුනගන්නේ නැහැ ඒක ප්‍රීතියක් හෝ ප්‍රමෝදයක් විදියට. ඇත්තටම සමහර වෙලාවට ඉස්සර වෙලාම මේවා පහළ වෙනකොට කරදරයක් විදියට සලකන්නත් තියෙනවා. අපි මේ කුද්ධික ප්‍රීතිය දක්වන්නේ මේ මෛත්‍රියෙන් හිටනවා කියලා කියන්නේ ලෝමකලින් හිටනවා කියලා කියන්නේ ලෝමහත්ත්‍ය ජාතෝ කියලා කියන්නේ ලෝමහත්ත්‍යේ පෙන්නනවා බය ලකුණක් කියලා. ඒ ඡන්ද පරිත්‍ත සූර්ය පරිත්‍යදීම සර්වචන් වහන්සේ අසුරේන්ද්‍රයා කිව්වට පස්සේ මේ සූර්ය චන්ද්‍ර දෙත්වල ලෝකයාට හිතකාමී ඒ නිසා කරුණාකරලා ඒ දෙන්නට අnderලා Taman අයින් වෙන්නේ කියලා කිව්වට පස්සේ දුවගෙන යනවා වේපචිති මේ අසුරේන්ද්‍රයා ගාවට. කියලා සංවේගෝ ලෝ මහත්සජාතෝ කියලා කියනවා සංවේගයක් ඇති කරගෙන ඇඟේමයි කෙලින් හිටලා හිටියා. ඥාන මොකද මේ බය වෙලා මායලකට තුරගෙන ආවේ කියනකොට තමයි කියන්නේ මේ දරුවචනාගේ ගාතාවක් දේශනා කරා මට තවත් බෑ. හිටියානම් මම තවදුරටත් මගේ එක්ක හිත හිත හත් කඩකට පැලියයි කියලා. එතනක් තියෙනවා මේ ලොමු දා ගන්න වෙන ගැතිය. එතන ලොමු දා ගන්න වෙන ගැතිය ඉස්සල්ලාම භාවනාවේ පහළ වෙනකොට හැම යෝගාවචරයක්ම වගේ ඒකට කෝල ගති පාන. කෝඩු ගති පාන. උගාක් වෙලාවට මේ පහළ වෙච්ච දේ මොකද්ද කියලා හිතනද කල්පනා කරන්න ගියාම මූල කර්මස්ථානේ ආනාපානී කරන කෙනා නාසිකාග්‍රේ උදරේ පිම්බීම ඇතිවීම කරන කෙනා උදරේ හිත ගැළවිලා යන්නත් ඉඩ තියෙනවා. එනිසා මෙතනදී භාවනාවේදී සතිය සමවිචය වීර්ය වගේ චෛසික ධර්ම පෙළ ගැහෙනකොට මේ කුද්ධිකා ප්‍රීතිය පහළ වෙනවා මේ කතාව අහලා තියෙන කෙනෙක් එහෙම නැත්නම් මේ කතාව පිළිබඳ දැනුමක් ඇති කෙනෙකුට නම් ඒ පිළිබඳව අධ්‍යස්ත වෙන්න පුළුවන් උපේක්ෂා සාගත වෙන්න පුළුවන් තවත් මේ පිළිබඳව කල්පනා කළොත් ඔගේ සත්‍ය බාධා වෙයි ධර්ම විචේ වැරදි වැටකට යයි වීර්ය අඩු වෙයි එනිසා මම නැවතත් කළ යුත්තේ අර කරමින් හිටපු ක්‍රමයේ දිගටම කරගෙන යන්නේ කොහොමද සමත හෝ වේවා විපස්සනා හෝ වේවා නාසිකාග්‍රේ හිත පවත්වාගෙන ගිය කෙනා නම් මේ වෙනකොට උඹාවක් වෙනස්කම් දකින්නවා අරමුණේ ආනාපාන. වාක් වෙලාට ආනාපාන සිුම් වෙලා. වාක් වෙලාවට ඒ ආනාපානයේ ඇතුළේ පිටින් දෙකේ වෙනස වැටහෙන නොවැටෙන තරමට. ඒක හැපීම නොදැනෙන තරමට සිුම් වෙලා. පිම්බීම හැකිලිම කරන කෙනාට උදරයේ පිම්බීමේ හැකිලිමේ දෙක අතර වෙනස නොදැනෙන මට්ටමට ගිහිලා. හිත උදරයේ පවතින්නේ නිකන් ලේස මාත්‍රයක් පමණයි. ඡායාවක් ආද්දයට පමණයි. ඒ මට්ටමටම උදරයේ බිම්බීම හැකිලිම පිළිබඳව ඉතාමත්ම සමීපව කටයුතු කෙරෙගෙන යනකොට පාර්ථ මේ වගේ ඇඟ කිලිපොලා යනවා වගේ ගතියක් පහළ වෙන්න පටන් ගන්නවා. හැබැයි ඒක එකම චිත්තක්ෂණය හිටින්නේ ඊගා චිත්තක්ෂණයේදී යෝගාවචරය දක්ෂේක් නම් නැවත බොහෝම සාවධානව අරමුණේ හිත පිටව ගන්න පුළුවන්. අදක්ෂයෙක් නම් කෝල ගති මතු වෙනවනම් කෝඩු ගති මතු වෙනවනම් මේ මොකද උනේ කියලා සමහරට අද්ද කරලා බලන්නත් ඉඩ තියෙනවා. ඒක පහට ඇවිල්ලා හීතල වාතයක් වැදුනද නැත්නම් ඇඟ පුරාම කවුරු හරි කුඹි ගොඩක් කුඹි ගොඩක් ගෙන දැම්මද ආදි වශයෙන් කල්පනා කරන්නත් ඉඩ තියෙනවා. ඒ වුණත් ඒ වගේ ඇස් දෙක අරලා බහව බලන ගතිය, එහෙම නැත්නම් කල්පනා කරන ගතිය ආවත් යෝගාවචරයට බරපතල හානියක් වෙන්නේ නැහැ. පස්සේ හරි ඒක තේරුම් ගත්තොත්. නමුත් මේ සම්බොධ්‍යංගය පිළිබඳ මේ උගන්වීමේදී කරන්නේ ඒකාන්තයෙන්ම තමන් යන පාර මධ්‍යම ප්‍රතිපදාවට වැටිලා තියෙනවා. අරමුණ ක්‍රමානුකූලව පෙළ ගැහිගෙන එනවා. තමන් හිතේ මීට කලින් අත්දකපු නැති භාවනා සෝබන චෛතසික පහළ වෙමින් එනවා. දැන් ඒකට සූදානම් වෙන්න කියලා මේ දැනුම් දීමක් මේ කරන්නේ. ඒ නිසා යෝගාවචරය වෙනදට වඩා කලතුණතාවයට. වෙනදට වඩා බොහෝම සූක්ෂමතාවයට. වෙනදට වඩා දුර ගමනක් යන්න ලෑස්ති වෙන කෙනෙකුට තාලෙට භාවනාවට සූදානම් වෙනවා. ඒ සූදානම් වෙනකොට උනත් යම් ආකාරයකට යෝගාවචරය අර ආනාපානයේ දිගේම ඇතුළේ පිටුවේ තියෙන සාකලයේ දෙකේ වෙන සාඳුනා ගනිමින් එකම තැන හිත පවත්වමින් ආනාපානයේම දිග පවත්වන වෙනකොට මට මේ විදිහට ප්‍රීති පහළ වේවා කුද්ධික ප්‍රීති පහළ වේවා අඟ කිලිපොලාවා කියලා පටන් ගත්තොත් නම් ඒක කට පැටලවිලා නොකට යුක්තක් එහෙමත් කරන අවස්ථාවක් නැත්තේ නොයි ඒ මොකද සමහර විටක මේක ප්‍රීතිය මේක තමයි හරි කියලා හිතන තුඟක් වෙලාට යෝගාවචරය ආනාපාන පැත්තක තියලා මට ප්‍රීති පහළ වේවා නැත්නම් මට මේ කුද්ධික ප්‍රීති පහළ වේවා කියලා භාවනා කරන්න පිට තියෙනවා. ඒක වැළැක්වීම මේ ධර්ම දේශනාවක ධර්ම සාකච්ඡාවක එක ආනිසංශයක්. ඒ නිසා මේ වගේ යම් වෙලාවක ආධුනික යෝගාවචරින්ටත් මේක වෙනවා. ආධුනික යෝගාවචරින් තමයි මේක බොහොම සිත් ගන්නා තාලෙට බොහොම හිත කිති කවන තාලෙට හිත අවසාලන තාලෙට කෝල කරන්නේ. මේ දන්න යෝගාවචරින්ට මේක එච්චරම සමහර වෙලාවට පහළ වෙනව නොදැනී ඉන්නවා. ඉතර ඒක වැඩි ගණන් ගන්න නැහැ. මොකද දන්නව පුරුදු වැඩි. ඒ තරම හුරු පුරුදු වෙලා. කොහොම නමුත් කොයි මට්ටමේ කෙනාත් නමුත් මේ කුද්ධික ප්‍රීති පහළ වෙනවා. මේ කුද්ධික ප්‍රීති තියෙදි ඒක දැනගෙන ඒක බොහෝ ශ්‍රමුණේම සූර වුණොත් සතිය දිකට සුපතික්කිත සතියක් පවට. දිගට පවතින සතියක් පවට. ධම්ම විචේදී තේරුම් ගත්තොත් මේ කාරණා කාරණා පෙළ ගැහිච්ච නිසා පොළොස් සම්බුල හොඳට පදන් වේගෙන එනකොට හොඳ සුවඳක් එනවා. මුත් ඒ වෙලාවේ අරුණරලා බලන්න නරකයි. ඒ සුවඳ මේකයි. මේ පදම මේකයි. මේ ප්‍රී ප්‍රමෝදයේ මූලික ලක්ෂණක් මේ පහළ වුණේ කියලා ඒක ධම්ම විචේත ලක් කරගෙන මේ වැඩේ දිගට කෙරෙන්න ඕන. මෙතෙක් කළා පවත්වාගෙන ගියේ මේ මූලික ලක්ෂණ එහෙමම පැපෙල ගස්සගෙන යන්න ඕනේ. එල්ල කරගෙන යන්න ඕනේ කියලා වීර්ය පවත්වාගෙන යනවනේ අර කුද්ධික ප්‍රීතිය ඉක්මවලා කණික ප්‍රීති කියන එක පාර දෙවෙනියට සඳහන් කරන කණික පීතිය. කණික පීතිය පහළ වෙච්චාම එකවරම නිකන් අකුණු විදුලි ගහන ළඟට එහෙණයක් උපුරන වෙලාවේදී අපේ ඇඟට යම් කිසි විදියක ලොකු පියුලක් ඇති වෙලා පාරටම අපි සීයලවනවා හරි. එහෙණයක් ගැහුවා, තාත්‍යයක් පිට වුණා, ආලෝකයක් පිට වුණා, මේ ගැස්මක් ඇති වුණා කියලා වහාම අපි අවබෝධ කරනවා මම මැරිලා නැහැ. මට එහෙණේ වැදිලා නැහැ. මේ ළඟට වැදිලා තියෙන ආන වගේ විශාල වැඩපිළිවෙලක් වෙනවා නිකන් <clears throat> ආසන්නයට අකුණු විදුලි ගන්නකොට ආනි වගේ ඊට ඒකෙන් යම් කිසි ඒක කිට්ටුයි ඒ වගේ හෙන ගැහිල්ලක් නෙවෙයි නමුත් ඒ වගේ මුළු ඇඟම එක පාට ආලෝකයක් එක අත තිගස්මක් වගේ මුළු ඇඟම හොල වාරින ගතියක් අකුණු විදුලියක තියෙන ස්වරූපයක් වගේ දැනෙන එක තමයි කනික ප්‍රීති කියලා කියන්නේ ඒකත් ක්ෂණයක් ඒක අර කුද්ධික ප්‍රීතියට වඩා මුළු ඇඟටම දැනෙන. විශේෂයෙන්ම භාවනාවෙන් ගලවලා දැම්මා වගේ සම්පූර්ණයෙන්ම අරමුණේ නෙවෙයි හිත තියෙන්නේ අරමුණේ හිත පැවැත්ීමේ සූරභාවය වැඩි වෙලා වැඩි වෙලා එක තැනකදී ඒ වගේ එක පුළු ඇඟම කුල්මත් වෙලා යන ගතියක් තියෙනවා. මේකත් අර කලින් කිව්වා වගේ වරදොල වටහා ගන්නත් පුළුවන් හොඳ පැත්තට වටහා ගන්නත් පුළුවන්. මේ මොකද මේ දෙකම අර සීරුවෙන් අරමුණේ හිත මේ අස්භාගයට යන්තමට පේන නොපේන වයස කෙනෙක් ඉදිකට්ටකට නූලක් අමුණන්න හදනවා වගේ. එහෙම දාගෙන දානකොට අමුණුනාදෝ නැද්දෝ කියන සැකේ බොහෝ වෙලාවට පහළ වෙනවා. ඉතින් ඒ වෙලාවට බොහෝම සැලකිලි දැන් මේ යන්තම් නූලට මලලා ගත්තට පස්සේ එහා පැත්තේ නූල ඇද ගන්නකම් ඕම ලොකු සීරු මාරුවක් තියෙනවා. ආන්නේ වගේ සීරු මාරු කරගෙන ඉන්නකොට මේ ඇඟේ ඉදි කඩු කොප්පනවා, කූඹි දුවනවා. එකපාරට මේ වගේ ආලෝක විදුලි වේග එනකොට අර වැඩ පිළිවෙල සම්පූර්ණයෙන්ම බාධා වෙලා මේකට හිත යන්න ඉඩ තියෙනවා. හැබැයි මේ පීතියේ නැත්නම් පානෝජ්ජේ ඒ වගේ මූල වැඩ පිළිවෙල බාධා කරන ගතියක් නැහැ. නැවතත් ඊට පස්සේ අර මොනේම හිත පවත්නවනේ මේම දෙයක් නොවුනා තාල් පිටරහට යනවා. යන්න යන්න අර වගේ ගැස්සෙන ගති ගැස්සෙනවා කියන එක වැරදි විදුලි වේග නැවත නැවතත් නැවත නැවතත් දැනෙන්න පටන් ගන්නවා මේකත් සමහර විටක යෝගාවචරය ඇස්සරලා බලන මට්ටමට එන්නේ ඉඳී තියෙනවා මේ தත්ත්වෙ ඉක්මවලා ඒ කුද්ධික වශයෙන් එන ඇඟ කිලිපොළන ඉදිකාඩු පිපෙන මට්ටමක් ගිහිල්ලා ඊගාට විදුලි වේග වගේ තියෙන මේ කණික පීඩියත් ඉක්මවලා තව දුරටත් අර සතියත් ධම්මවිචේ සම්බොජ්ජංගයත් විරිය සම්බොජ්ජංගයත් කියන මේ කාරණා විකට පවත්වනවා නම් ඒ පරියන්කේදීම වුණත් ඒ යෝගාවචරයට ඔක්කාන්තික ප්‍රීති කියන නිකන් රළ වේග වාගේ එක දිගට ප්‍රීති රැල්ල ගන්න පටන් ගන්නවා. ඒක අර මුල් දෙකටම සූර වෙච්ච මුල් දෙකේදීම හිත එහෙම ඒ කරගත්තේ නැතුව අරමුණමයි මට සරණ අරමුණමයි මට පිහිට අරමුණ සියුම් භාවයේ වැඩි වෙන්න වෙන්න ඇතුලේ පිටීමේ දෙකේ වෙනස අඩු වෙන්න වෙන්න පිම්බීම හැකිලිමේ දෙකේ වෙනස අඩු වෙන්න වෙන්න ඒ හැපීම සියුම් වෙන්න වෙන්න අර පැවතුනා වූ ප්‍රීති චිත්තක්ෂණවල දිගින් දිගට පැවතීම සිද්ධ වෙන්න පටන් ගන්නවා. එතකොට හරියට පුංචි පුංචි ඔරුවක නැගලා මූදුරැල්ල පදිනා වගේ කුජල පහළ යන්න පටන් ගන්නවා. ඒ රැල්ලේ තියෙන උයල පහළ යන ගතිය Tamanට වැටෙන්න පටන් ගන්නවා. හරියට සමබර භාවයේ නැති වෙලා ගියා වගේ. නමුත් ඒක බය එළවන සුළු එකක් නෙවෙයි. හොඳට ඔක්කාන්තයක කියන්නේ රළ වේගයකට අහුණා වගේ මෝදුරාලට අහුණා වගේ දිගින් දිගට යන්න පටන් ගන්න. එහෙම නැත්නම් හොඳට මේ සස්පෙන්ෂන් සිස්ටම් එක එහෙම නැත්නම් හොඳට shock up මේ shock up sober hiker වාහනයක ටිකක් පළවල් සහිත තැනකට යනකොට පළකට වැදිච්චාම ටිකක් වෙලා යනකම් ඒ ගැස්ම පැත්තුම ඇරන් දෙනවා. ආයතරයක් යනකොට ආයෙ වලක වැටෙනවා. අන්න ඒ වගේ ඒ ඉහළ පහළ ගහන්න පටන් අරගන්න ඔක්කාන්තික භාවයෙන්. මේ කියන මේ කුද්ධික ප්‍රීතියක් නැත්නම් මේ කනික ප්‍රීතියක් මේ ඔක්කාන්තික ප්‍රීතියක් මේ තුනම වැටෙන්නේ පාමොච්චියට. පාමොච්චිය කියලා කියන්නේ තරුණ ප්‍රීතිය, පීරිතිය කියන চৈতසිකේ එන්න හදනවා. දැන් මේ එන කොට තමයි මේ කුද්ධික ප්‍රීතියක් නැත්නම් මේ කනික ප්‍රීතියක් මේ ඔක්කාන්තික ප්‍රීතියක් මේ තුනම වැටෙන්නේ පාමොච්චියට. පාමොච්චිය කියලා කියන්නේ තරුණ ප්‍රීතිය, පීරිතිය කියන চৈতසිකේ එන්න හදනවා. දැන් මේ එන පොට තමයි මේ පෑදීගෙන එන්නේ කියලා හරියාගෙන එනකොට තමයි මේ ප්‍රමෝදය පහළ වෙන්නේ. නමුත් මේ බොද්ධංග ධර්ම වශයෙන් සාකච්ඡා කරනකොට ඒක වෙන් කරලා උගන්වන්නේ ඔක්කොම ප්‍රීතියෙම පසනක් ප්‍රීතියෙම කොටස් වශයෙන් පෙන්නන්නේ. මේ සවිස්තර ඉගෙන ගන්නකොට තමයි මේ කුද්ධික ප්‍රීති, කණිකා ප්‍රීති, ඔක්කාන්තික ප්‍රීති කියනවා පාමුච්චයට වැඩ. ඇත්ත වශයෙන් දානයක් දෙනකොටත් මේක සිද්ධ වෙනවා. තමන්ගේ සීලය ආවර්ජනය කරනකොටත් මේක සිද්ධ වෙනවා. බුදුරජාණන් වහන්සේගේ බුදු ගුණ ආවර්ජනය කරනකොටත් මේක සිද්ධ වෙනවා. ධර්මයේ ගුණ ආවර්ජනය කොටත් සිද්ධ වෙනවා. සංඝයා වහන්සේලාගේ ගුණ ආවර්ජනය කොටත් සිද්ධ වෙනවා. ඡාගානුස්සති, සීලානුස්සති, දේවතානුස්සති කියන මේ අනුස්සති හයම ගන්න පුළුවන් බව මුල ධර්මානුකූල සංසන්දනය කරලා තියෙනවා. මේක එක විදියකට බලනකොට මුචිතාවක්. සුඛයක් පිළිබඳව සතුටක්. අනේ හොඳයි. අහෝ සුඛං, අහෝ සුඛං කියලා පහළ වෙන දෙයක්. ඒක නිසා සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාන සත්‍ය කරණස්ථාය කියලා මේ කහසිවුර පොරවගත්ත කෙනෙකුට මම මහාන වෙලා දැන් ආරණ්‍ය ජීවිතය ගත කරන මම මේ ගහක් මුල ඉඳගෙන ඉන්නවා මොන තරම් කැපද මේ කලේ තමන්ගේ දිශියේ ඇවිදලා ඒ දිශ වනගේ පළ අගෙඩි කාල හැදෙන කුරුල්ලෙක් වාගේ එහෙම නැත්නම් ලාදලු කකා තමයි තමන්ගේ තාලෙට මනාවට ඇවිදින මෝපව්වෙක් වාගේ මෙහෙම ඉන්නවා පහළ වෙනකොට දකින්නකොට මේ කියන ප්‍රීති සුඛ විශේෂයෙන්ම පාමුජ පහළ වෙන්නේ ඉතිතිය. ප්‍රීති සුඛ. මේකට සමත භාවනාවේදී විශේෂයෙන්ම සාමඤ්ඤ ඵල සූත්‍රය වගේ තැන්වල සරුවචනන්සේ දේශනා කරනවා විවේකජං ප්‍රීති සුඛං කියලා. ඒක බොහෝමත්ම ගෞතම જાති වේලාවික සම්පත්‍ය වලට තියෙන අර්ථකථන හැදයක්. අපි මේ ප්‍රීතිය හොයන්නේ එහෙම නැත්නම් අපි මේ සුඛය කියන එකක් අත්දේ දන හෝ නොදන හොයන්නේ මේ සැනකෙලි වල තමයි. අපි යනවා විවිධ සංදර්ශන බලන්න ප්‍රීති සුඛය සඳහා. ඇහැට විශාල රූප පේනවා. විවිධ රූප පේනවා. වර්ණ විවිධ වර්ණ සටහන් පේනවා. ඒකල අපි ප්‍රීතිය බලාපොරොත්තු වෙනවා. කනට ගාල ගෝටි සංගීත රාවකයයි මොකක් හරි කමක් නැහැ විශාල ශබ්ද පුරවල අපි බලාපොරොත්තු වෙනවා ප්‍රීතිය. ඊගාට නාසයට নানা ප්‍රකාර ගඳ සුවඳ පෙන්නලා ප්‍රීතිය බලාපොරොත්තු වෙනවා. දිවට ලෝකයේ තියෙන જાති විවිධ ඔක්කොම රසවල් පෙන්නලා දිවට ප්‍රීතිය බලාපොරොත්තු වෙනවා. කායට සුඛෝපභෝගීත්වය දීලා ප්‍රීතිය බලාපොරොත්තු වෙනවා. ඒකෙන් තමයි මේ ලෝකේ හැම තැනම රණ්ඩු. මට වැඩි අරයට රූප පේනවා නම් මට ඉන්න බෑ. මට වැඩි අරයට ශබ්ද වැඩි නම් ඒක ඉතින් මට බොහොම අමාරුයි. කන්න නැතුව වාගේ බඩට. ඒ වගේම නාසයට ගඳ, දිවට රස, කායට පහස. කවදාකවත් මේ මූලික අවශ්‍යතාවයන් නෙවෙයි මේ තරගය. ඒ කොහොම තියෙන්නේ ආමිෂේ. නමුත් සර්වඥාන්සේ මේ ශාලාසංකේ කල්පලක්ෂයක් ඒ බෝධි සම්භාර පුරලා ඒ බෝධි සම්භාර අහක දාන්න නැතුව ඒ කාලේ ආස්වාද කරපු හැටි ආදීනව විඳපු හැටි ඒ වගේ නිස්සරණ ලැබු හැටි ඔක්කොම පිටු කරලා ඒ බුද්ධගයා සුද්ධ භූමියේදී චතුරාර්ය සත්‍ය අවබෝධයත් එක්කම තුන්කල් දක්නා ඥාණය ඇතුණාට පස්සේ උන්වහන්සේ දැනගත්තා මේ ඇහැට රජ වෙලා හෝ සිටු වෙලා හෝ මොනම නිලයක් ලබා හෝ දෙන්නා වූ මේ රූප දිමෙන් කවදාකවත් ඉවර කරන්න බෑ ඊට වැඩි මේ මානව ප්‍රජාවට ඉගැන්විය යුතු විවේකජ ප්‍රීතිසුඛයක් කියලා තියෙනවා රූප පේන්නේ නැති ප්‍රදේශයකට ගිහිල්ලා අධික වහගත්තාම ඇහැට හම්බ වෙනවා විවේකයක් මේකට හැබැයි සීලේ ලොකු ආරක්ෂාවක් තියෙනවා සිල් නැති කෙනාට රූප පේන්නේ නැති අඳුර තැනක ඇද්දක වහගත්තොත් නූල් බඳින්න වෙනවා එයාට ඒක මරණ දඬනේට පමණයි දෙවෙනි වෙන්නේ ලොකු දණ්ඩනයක්. නමුත් සිල්වතාට මේ නිර්ආමිෂ ප්‍රීතිය බලාපොරොත්තු වෙච්ච කෙනාට හොඳටම තේරෙනවා විවේකජ වූ ප්‍රීති සුඛයේ උපදින්න ඇහෙන් රූප ගැනීම නතර වෙන්න වෙනවා. අඩු ගානේ හිතේ පැවතනා වූ චිත්තජ රූපපේන එක හෝ විවේකජ ප්‍රීති සුඛයේ ලොකු බාධාවක්. විශේෂයෙන්ම උපචාර සමාධියට ගියාම යෝගාචරණ මේක බලපාන. ඒ වගේම තමයි කනට ශබ්ද ඇහිීම පුදුමාකාර යාන්ත්‍ර සූත්‍ර හොයාගෙන අපි උදේ ඉඳලා හඳ වෙනකන් මේ කන ළඟ පීරිගා ගන්න. නමුත් කවදාකවත් විවේකජ පිසුඛයක් හරියන්නේ නැහැ. මේ කන්ට නිස්සද්දතාවය නැතුව මොකද? පඨම ඥානස ධාද්දෝ කාන්තකෝ. සජානස දේශනා කරන ප්‍රථම ධානයේට ශබ්දය කියන එක උලක් වාගේ, කටුවක් වාගේ ඌරලා දාන. ඒ නිසා අපට සාද්ද නැති විවේකයයි තමයි තුල තමයි පීච පාමච්ච උපදී. ඊගාට නාසයට ගන්න සුවඳ නැති වෙන්න ඕන. දිවට රස විතරක් නෙවෙයි දිවේ කතාවක් නතර වෙන්න ඕන. කයට පහස නෙවෙයි ඒ කිසිම දෙයක අඩුවානේ කයටවත් කය තියෙන බවටවත් දැනුම නැති වෙන තරමට ආනාපාන හිත නිමක් නැවෙන්න ඕන. අරමුණේ හිත නිමක් නැවෙන්න ඕනේ. ආන්න එතකොට පහළ වෙන දෙයට කියනවා විවේකජං පීචිසුඛං. දැන් මේ මේ ආනාපාන සති සූත්‍රය සඳහන් කරන්නේ ආරද්ධ විපස්සකස්ස බික්කුණ බික්කු විවේ නිරාමිෂං පීති ආරම්භති. නිරාමිෂ වූ ප්‍රීතියක් උපදිනවා. ඇහැට රූප නිසා නෙවෙයි, කනට ශබ්ද නිසා නෙවෙයි, නාසයට ගඳ නිසා නෙවෙයි, දිවට රස නිසා නෙවෙයි, කයට පහස නිසා නෙවෙයි. මෙන්න මේ සද්ද රූප ගන්ධ රස ස්පර්ශ කියන පහෙන් විනිර්මුක්තව චක්කු සෝත ගාන ජීවා කාය කියන පහෙන් විනිර්මුක්තවයි. චක්කු විඥාන, සෝත විඥාන, ගාන විඥාන, ජීවා විඥාන, කාය විඥාන කියන පහෙන් විනිර්මුක්තව අනිත්‍ය ප්‍රතිබද්ධ වූ විඥාණයට වැටෙනවා. මිනිස්යාට පමණක් ලැබිය හැකි විශේෂිත වූ ප්‍රමෝදයක්, ප්‍රීතියක්, සුඛයක්. මේක පහළ වෙන්නේ මෙලෝ වශයෙන්ම නිවන් බලාපොරොත්තු වෙනවා. අනුන්ට කියා පාන්න නෙවෙයි. රත්තුන්ට කියලා දෙන්න නෙවෙයි. අනුන් නිවන් දක්වන්නත් නෙවෙයි. කුවකකමකටත් නෙවෙයි. මෙලෝ වශයෙන් මම නිවන් දකින්න ඕනේ කියන කෙනාට මේ ප්‍රීතිය ප්‍රමෝදයේ දෙගුණ තෙගුණ වෙනවා. මේක සමත මට්ටමේදී පහළ වෙනවා. ඒ නිසා මේකට කියනවා ditta ධම්ම සුඛ විහරණය කියලා. මේ ditta ධම්ම සුඛ විහරණය ලැබෙනකොට ඒ පුද්ගලයා තාමත් චීවර පින්ඩ පාත සේනාසන ගිලම්පති කියන මේ සිව්පසය පිළිබඳවත් අවුල් වියුල් සහිත නම් ඒ පොහුට විශාල බාධාවක්. ඒක නිසා මේ ප්‍රමෝද චෛතසිකයේට ප්‍රධානම බලපාන්නේ අරති. භාවනා රාමෝ හෝති භාවනා රතෝ භාවනා රාමතාය භාවනා රතිය භාවනා පිළිබඳ රතිය භාවනා පිළිබඳව රාමතාවයක් කියන මේ දෙක තියෙනවනම් ඒ පුදුරට දිගින් දිගට දිගින් දිගට මේ නිරාමිෂව ලැබෙනා වූ ප්‍රීතිය මොහොතට යනවා මේ දීමට යනවා බහුලීකත භාවයට යනවා. ඒක තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අර පීති සම්පෝච්ඡංගයේ ආරද්ධක කෙනාට ඒ භාවනාවට යනවා පරිපූර්ණ භාවයට යනවා. නිසා මෙතනදී විශේෂයෙන්ම තව කෙනෙකුට උදව් උපකාර කරනකොට නම් කමඨාන් සුද්ධ කරනකොට හොඳට පැහැදිලි වෙනවා යම් කිසි කෙනෙක් ඉසගිනි ගත්ත කෙනෙකුටත් වඩා මේ ජීවමනම ප්‍රාර්ථනා කරගෙන එහෙම නැත්නම් අඩුම වශයෙන් කියන සමතේ කරන කෙනා මම අඩු ගානේ රූපාවචර ධානයකට ඔක කටයුතු කරන්න ඕනේ කියලා යනකොට මේ ප්‍රීතිය ඉතාමත්ම තීරණාත්මකව සංදිස්ථානයක් වඩපත් වෙනවා. ඒක මත තමයි හරි වැරද්ද තීන්දුවේ. ඒ ලැබෙන වූ ප්‍රීතිය විශේෂයි යෝගාවචරය හැස්සට බැලුවත් පුදුම විෂමතාවය. සමහරුන් මේක පුදුමාකාර කරදරයක් කරගන්නවා. එහෙම නැත්නම් සමහර ඕනාට වැඩිය මේක අගය කරන්න ගිහිල්ලා අරමුණ පන්න ගන්නවා. මේ දෙකේදීම යෝගාවචරය විද්‍යාවක් දැනගන්න ඕන කලාවක් දැනගන්න. ඒක තමයි මේ ධර්ම දේශනා ධර්ම සාකච්ඡා ඉදිරිපත් කරන්නේ. එතකොට තමයි දැනගන්නවා තමන්න පින තියෙනවා. උපනිෂේ සම්පත්තිය තියෙනවා. නමුත් එතෙන්දී හසුරුව ගන්න දාන්න. කොහොමද මේ ප්‍රීතිය ওই කියන විදියට කුද්ධිකා වශයෙන් එනවා. ඊගාට කණික ප්‍රීති ඊගාට ඔක්කාන්තික ප්‍රීති බාටපත් වුණාට පස්සේ මේක සීරුවෙන් ඒක හරියට කියනවා නම් දී යටින් ඉන්දර ගෙනියන්න වාගේ. එනසම් වැලක තඹයක ඇවිදින්නා වාගේ. මේ ගෙන ආපු ප්‍රමෝදය දිගටම ඉදිරියට පවත්වාගෙන වෙන මොනක්වත් නෙවෙයි අවශ්‍ය කරන අර කලින් සඳහන් කරපු සත්‍යයිතිකේමයි ධම්මවිචේ සම්බොච්චංගේමයි නැත්නම් ධම්මවිචේ කියන මේ සංකල්පේමයි ඒ වගේම විද්‍යයිතිකේමයි විද්‍ය සම්බොච්චංගේ. ඒකම අත නෑර අරමුණේම මේ චෛතසික ධර්ම වල ආධාරයෙන් අරමුණේම හිත පැවැත්වීම තමයි ඒ යෝගාචරය මේ ප්‍රමෝදේ ප්‍රීතියක් වාටපත් කරගන්න උදව් කරගන්න. ඒක එතකොට ඒ ප්‍රමෝදය මෝරනකොට උපේගා ප්‍රීතිය කියන විදිහට උඩ ගිහිල්ලා නතර කරන්න වගේ. සුසුම්නාව දිගේ පාතිම පටන් අරගෙන මුතුන ඉස්කපල දක්වම දිගට යන්න පටන් ගන්නවා. සමහර වෙලාවල් වලට උඩ ගිහිල්ලා කරකොලා තරුංගලයක් අරගෙන ගිහිල්ලා ගෙනල්ලා පාස් කරුවා වගේ පුළුන් රොදක් අරන් ගිහිල්ලා ගෙනල්ලා තියාගත්තා වගේ අවස්ථාවල් වලට පහළ වෙනවා. ගොඩක් වෙලාවට භාවනා සමබර භාවයේ නැති බවට යෝගාවචරයට සැකෙනවා. ඇඟේ සම්පූර්ණ ඒ ගුරුත්ව ශක්තිය නැති වෙලා ආවෙන පත්තත්වයකටපත් වෙනවා. වරින් වර සිද්ධ වෙනවා. මේකට ඉස්සල්ලා අර කුද්ධික ප්‍රීති කණික ප්‍රීති ඔක්කාන්තික ප්‍රීති අධදක කෙනාට තේරෙන්න පටන් ගන්නවා ඒකම ඉහළ පන්තිය තමයි. ඒකම ඉහළ දියුණුව තමයි මේක කියන්නේ. ඒ තියෙද්දිත් නරකයි මේ ප්‍රීතිය හෝ ප්‍රමෝදේ හෝ ප්‍රාර්ථනා කරා. ඒ ප්‍රාර්ථනා කිරීමෙන්ම භාවනා රාමතාවේ කැරේ. භාවනා රතිය කැරේ. යෝගාවචරයට අවශ්‍ය කරලා තියෙන යම් හේතු පද්ධතියක් නිසා මේ ප්‍රමෝද ප්‍රීති පහළ වුණාද ඒ හේතු සම්පාදනයේ දිගට කරනවා. ඵලය පිළිබඳ අපේක්ෂාවක් හෝ අදිෂ්ඨාන කිරීම හේතු සම්පාදනයට බාධා කරනවා. ගතිය දුර්වල කරනවා. ධම්ම විචය ලෝභ සාගත කරනවා. වීර්ය භව තැබෙනවා. අපසෙල්ල බලන්න ඉතන. එතකොට වහාම මේ ප්‍රීති පාමොච්ච දුර්වල යනවා. එහෙම නැතිනම් ඒ ප්‍රීතිය භරණා ප්‍රීති කියන විදිහට දිගින් දිගට දිගින් දිගට උතුරා යන බත්තලියක් වාගේ උතුරාගෙන යන කිරි හට්ටියක් වාගේ දිගින් දිගට දිගින් දිගට උතරන්න පටන් ගන්නවා මුළු ඇඟම තෙමාවක්. ලාම්පරිච්ච කොටයක් පායි කියලා උපමාවක් දීලා තියෙනවා. සාමාන්‍ය බල සූත්‍රයේ කවුරු හරි කියවනවනම් මේකට එකට එකට එක එක උපමා දෙමින් සරුවචන දේශනාව ඉදිරිපත් කරනකොට සරුවචනාංශය කියනවා මේ රාජ්‍යරෝ විදිහේ මොන තරම් අපාදුකක්. ශ්‍රමණයන් වහන්සේලා ශ්‍රමණ පළවතින් මේ විදිහ සැප හිතා ගන්නවත් බෑ. අර රූප බොහෝ කොට ඇත්තා වූ, ශබ්ද බොහෝ කොට ඇත්තා වූ, ගන්ධ රස ස්පර්ශ බොහෝ කොට ඇත්තා වූ ගෘහස්තවල කොහොමඩක්වත් මේක ලබන්නේ. සමහරු අරණ්‍ය තුමාලිගාවේ හදා ගන්න. එතකොට රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ බොහෝ වෙනවා. ඒක සම්බන්ධයෙන් සර්වචන් වහන්සේ මතක් කරලා තියෙන්නේ අරිවංශ සූත්‍ර දේශනාවේදී සන්තුට්ඨෝ හෝති ත්‍රිතර චීවරේන ත්‍රිතර චීවර සන්තුට්ඨියාද වන්නවාදීනේ වත්තුක්ඛන්තේති නෝකරම් වම් බෙහෙති කියලා තමන්ට ලැබුණා වූ යම් චිවරක් වෙනවා. ලද යම් චිවරකේ සතුටටපත් වෙනවා. අපි සාමාන්‍යයෙන් ඒක ව්‍යවහාර භාෂාවට ගිහිලා තියෙන්නේ ලද දෙයින් සතුට වෙනවා කියලා. ඒ නිසා ලද යම් චිවරක් වෙනවනම් ඒයින් සතුට වෙනවා. එහෙම නැතුව අත්‍රිච්ඡතාවයට වැටුනොත් මට තව එකක් වැස්ස වෙලාවට තියාගත් හොඳයි ගමන තව එකක් තියාගත් හොඳයි නෑදෑය වැඩි හිටියෝ දකින්නකොට තව එකක් තියාගත් හොඳයි කියලා තව ඩිංගිත්තක් ඒක කියන්නේ භවනෙට්ටිය කියලා කොන්නක් ඉතුරු වුණොත් ඉතින් කෙලවරක් ඉතින් කෙලවරක් දිගින් දිගට දිගින් දිගට අනේසනං අපපති රූපං ආපජ්ජති නානා ප්‍රක්‍රමෝලින් මේක හේතු සාධක ගණන් ගන්නවට හදනවා අනේසනේට වැටෙනවා නැසවිය යුතු ක්‍රමෝලින් හොයනවා ඒ වගේම අපපති රූපං ආපති ප්‍රතිසමනනාරූපේ නොවන්නා උක්‍රමෝලිය හොයන්න පටන් අර ගන්නවා ඒකල විවිධාකාර විනයක හේතු සරණ ධර්ම හේතු මත කරගත්තාට පස්සේ අවසානයේදී සිද්ධ වෙන්නේ මොකද්ද අර සීල සන්තුෂ්තිය නැති වෙනවා ඒ නිසා අරණ්‍ය වල එහෙම නැත්නම් අපි කිව්වොත් එහෙම පින් ඇති යත්තන්ට ලැබීම කිසිසේත්ම භාවනාවට බාධාවක් නෙවෙයි කොච්චර දෝ ලැබෙන්න පුළුවන් කොච්චර ලකුණක් ජීවන සම්පූර්ණිය ලැබෙනවත් වෙන්න පුළුවන් නොලැබෙනවත් වෙන්න පුළුවන්. කොච්චර නොලැබුණත් ජීවන සම්පූර්ණිය ඇති කරගන්න දක්ෂ වෙන්නත් පුළුවන්. ඒ වගේම තමයි පින්ඳ පාත සම්පූර්ණිය. සම්තුත්තෝ හෝති ඊතර ඊතර පින්ඳ පාතේ. ඊතර ඊතර පින්ඳ පාත සම්පූර්ණියජ වන්නවාදී. ඔන්න ඊතර ඊතර පින්ඳ පාත සම්පූර්ණිය ඊතර ඊතර ජීවන සම්පූර්ණිය දෙකේ වන්නවාදීකම කියලා කියන්නේ ලොකුම ලොකු මුත්තාවක් තමයි. ඒක තමයි අහෝසුකං අහෝසුකං කියලා කියන්නේ. ලද යම් හෝදයක් වෙනවනම් අනේ බොහෝම හොඳයි. ඒ සිව්පස දායකයන්ටත් පිං සිද්ධ වේවා. මටත් මේක සප්පායයි. මේක වළඳලා මම මගේ භාවනා වැඩ ටික කරගන්නවා කිව්වට පස්සේ ඒ වර්ණණයමයි හිතෙන්නේ කවදාකවත් ඒක පිළිබඳ විවේචනයක් ඕනේ නැහැ. එන්න වර. විවේචන ආවට අර ප්‍රීතියෙන් ප්‍රමෝදයෙන් ඒ විවේචන ඔක්කොම තල්ලු වෙනවා. තල්ලු වෙලා ගිහිල්ලා තමයි දිගින් දිගට දිගින් දිගට චීව සන්තුට්ඨිය, සීනාසන සන්තුට්ඨිය, පින්නපාත සන්තුට්ඨිය, භාවනාරාමතා සන්තුට්ඨිය. මෙන්න මේ සන්තුට්ඨිය හතර. අරණ්‍ය වාසය කරත්, ජීවලක ගෙදරක වාසය කරත්, ගමක පන්සලක වාසය කරත් මේ දක්ෂතාවයෙන් නම් භාවනාවෙමයි. ඊටත් වැඩිය අපි අර වීර්ය ගැන කතා කරනකොට කිව්වා වගේ ඒකාන්ත නිවන ප්‍රාර්ථනා කරන කෙනා තන් මේ සපත් මේ දුකත් සැපක්. පැමිණි දුක් පැනිලා ආයෙත්. මේ කටේ දුෂ්කරතා එන්නේ අපි මේ ජීවන සන්තුෂ්ටිය රකිද්දීනේ. අපිට මේ දුෂ්කරතා එන්නේ පින්න පාද සන්තුෂ්ටිය රකිද්දීනේ. අපිට මේ සන්තුෂ්ටිය එන්නේ සේනාසන සන්තුෂ්ටිතාව රකිද්දීනේ. අපිට මේ සන්තුෂ්ටිය එන්නේ භාවනාරාමතාව සන්තුෂ්ටිය රකිද්දීනේ කියලා ඒකම මෙහිරියාවක් වෙන්න පටන් ගන්නවා. ඒක නිසා අන්න ඒ ආකාරයේ යම් කෙනෙක් මේ බොහෝ කාලයක් පිට පැවත ඉන්නා වූ මේ ආර්යවංශ සූත්‍ර දේශනාව ගැලපෙන තාට තමන්ගේ ජීවිතය හදා ගන්නවා නම් බුදුජානනාංශයේ දේශනා කරනවා "යේ අත්තා උතුරු කුරු දිවෙන්නේ හිටියත් දකුණු දිශාවේ හිටියත් නැගෙනහිර හිටියත් බටහිර හිටියත් නේව අරතින් කාකි සුවේව අරතින් කාකි." කවදාකවත් ඔහුගේ හිත අති කුසලයෙන් නම් කවදාකවත් කම්මැලි වෙන්නේ නැහැ නිවනටමයි. මෙලොව වශයෙන් නිවන් දැකීමමයි. ඉන් මේ පිට ලාමක දෙයක් කවදාකවත් ගන්නෙ ගන්න වුණොත් ඒක මගේ දීනත්වයට කැලාවක්. ඒ නිසා සම්පූර්ණ සාතන ගෙනියන්නේ අවසාන උත්තර ඵලය සඳහායි. ඒකට හේතුව කියනවා දීරෝව අරතින් සහ තියේ පුද්ගලයා දීරේක් වගේ මතුවෙන මතුවෙන අරතිය. මට හොඳ තියුණු නැහැ කියලා ඉතර කනගාටුවක් ආවා. මට හොඳ පින්න පාත නැහැ කියලා ඉතර කනගාටුවක් ආවා. මට හොඳ සීනාසනයක් ලැබෙන්නේ නැහැ කියලා කනගාටුවක් ආවා. මට විපස්සනාව මේ මෙලෝ වශයෙන් නිවන් දැකීම ඕනේ මාර්ගයේ වැඩ කෙරුවොත් ඇති කියලා විතක් ආවා. එහෙම නැත්නම් මේ මාර්ගයේ නැතුවක් කමන්න සමතයක් ඇති කෙරුවොත් ඇති කියලා හිතුවා. එනිසා සමත විපස්සනා ඕනේ සීලයේ තිබුණොත් ඇති කියලා හිතුවා. එනිසා සීල සමාධි ප්‍රඥා ඕනේ මට දාන විතරක් තිබුණොත් ඇති කියලා හිතුවා. ආදී වශයෙන් මේ කළ යුතු අධි කුසලයේදී ලාම කුසල් වලට වැටෙන ගතිය කවදාකවත් වෙන පුද්ගලෙක හිතේ කල්පනාවක්. දීරේ වාගේ අරතිය මැඩලා. ඒ අරතිය මැඩලන්නේ මොකද්ද? අන්න අර කියන පුංචි චීවර සන්තුෂ්තිය. අන්න අර කියන පුංචි සේනාසන සන්තුෂ්තිය. අන්න අර කියන පින්නපාත සන්තුෂ්තියෙන් අන්න අර කියන භාවනාරාමතා භාවනාරති සන්තුෂ්තිය. ඒක නිසා බුදු පියාණන් වහන්සේගේ නව ගුණ වලට සර්වචන්නාතර මේ වගේ ගුරුවරු හිටියේ නැහැ. ධර්මයක් ගුරු උනේ නැහැ. මේ වගේ සේනාසන හදලා දුන්නේ නැහැ. මේ වගේ ජීවපත දායක වෙච්චි නැහැ. නැහේ පුදුමාකාර අලුත්ම පාරක අලුත්ම ක්‍රමයක් හොයාන ගිය උත්තරමන් වහන්සේ නමක් අය අර දුෂ්කර ක්‍රියා කරපකින් කාලක් හරි කාලක්වත් මේ අපිට වෙඳින්න වෙලක් නැහැ. ඒකෙදිත් අපි කොච්චර චර්චුල් ගන්නවා. කොච්චර නායෙන් අඬනවා. කොච්චර අඩාපාලි කතා කර කර ඉන්නවා. නමුත් සරුවචන් ආංශයේ මෙච්චර ලස්සනට ගිය ගමන් නිසා උන්වහන්සේට කියනවා සුගතෝ සුන්දර ලෙස ගමන් කළා උත්තමයන් වහන්සේ කියලා. කවදාකවත්. ඒ තමන්ගේ ගමන ගැන වචනකින්වත් නෑ විවේචනයක්. පිටකින්වත් නෑ විවේචනයක්. දිග්ගටෝ මුතුන්පත් කරගත්ත බෝධි චිත්තේ. ඒ සඳහා පැමිණෙන සෑම දුකක්ම සෑම අරතියක්ම උන්වහන්සේගේ හෝම මධ්‍යස්ථ ප්‍රීතියකින් ගත කරගන්න. මට වැටහෙන්නේ මෙන්න මේ විදිහේ මේ හිමවල් ප්‍රාර්ථනා කරගෙන යන ගමනේදී අපේ ළඟ මේ ප්‍රීති ප්‍රමෝද පහළ වෙන වෙලාවලුත් ඇති. විරිය සම්බාධ පහළ වෙන වෙලාවලුත් ඇති. ධම්ම විචයත් පහළ වෙන වෙලාව ඇති. ඒ වගේම සතියත් පහළ වෙන වෙලාව ඇති. ඒත් මේක අඹුල් වෙන්න හේතු වෙන්නේ දැන හෝ නොදැන ක්‍රියාත්මක කරන වංචනික දාන. කුහකක. හොඳට සැලකිලිමත් වෙන්න ඕනේ මේ අනුන් එක්ක අපිට ජීවත් වෙන්න වෙච්ච එක ණයක්. මේ සංසාරේ හොදලා ගන්න දෙයක් ඇත්තෙම නැහැ. අපිට තියෙනවා එකක් ඇතුළතින් මේ භාවනා රාමතාවය රැකීම නිසා කිසිසේත් මාර්ගයට යට වෙන්න දෙන්නේ නැතුව අපි ඇතුළෙන් පහළ වෙන්න ආව ප්‍රීතිය අපිට පවතිනවා නම් අපි තේරුම් අරගන්න ඕනේ ඉතරයි අපිට ඉතුරු වෙන්නේ. මරණ මොහොතදී අපිට සුසුමක් වශයෙන් හෝ ඉතුරු වෙන්නේ ඒ ගත කළා වූ ජීවිතේ පාරුණා වූ ප්‍රීති ප්‍රමෝදය. ඊවන් දැක්කොත් නම් ඔච්චර ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. එහෙම නැත්තම්. ඒ නිසා අපි පුළුවන් තරම් මේ අනුන් උදව් උපකාර කරගන්න ඕනේ අප තුල පහළ වෙන්නා වූ මේ දැන නොදැන ප්‍රතිජී අප්‍රතිජී පහළ වෙන කෙලස් මතු කරගන්න. විශේෂයෙන්ම වංචනික ධර්ම මතු කරගන්න. මේක අයින් කර ගැනීමම පුදුමාකාර ප්‍රීති ප්‍රමෝදයක්. එහෙම නැත්නම් අපි බොහෝ විට සක්කාය දිට්ඨියටම පොහොර දාමින් අපේ තියෙන දිට්ඨිම පෝෂණය කරමින් මේ ගත කරන ගමනේදී කවදාකවත් ප්‍රීතිය කියන ළඟට වැක්කිරුවත් උත්‍යක් ලැබෙන්නේ. නිසා හැම වෙලාවෙම අර සන්තුෂ්ඨීතාවය ආවිෂ පිළිබඳව ඇත්තා වූ සන්තුෂ්ඨීතාවය ඒ වගේම අපටිවාණිතාවය. නව කවදාකවත් නතර කරන්නේ ආරද්ධ විපස්සක ස්වභාවය. අරමණලද වැරැත්තා වූ ස්වරූපෙන් දිගට යනකොට සෑම පැමිණෙන දුකක්ම පරිදස බවට පත් වෙනවා. එතකොට අපට බය වෙන්න දෙයක් නැහැ මේ බෞද්ධයෝ අනිකාවන් වලට ආරව ගනිවි. බෞද්ධයන් මේ ලක්ෂ පැකට් එකක් දීලා එහෙ නැත්නම් වෙන මොන හරි දර්ශනයක් පෙන්නලා වෙන ආගමකට ආරව ගනිවි කියලා කිසිසේත්ම පැකිලෙන දෙයක් නැහැ. මොකද මේ බෞද්ධයෙකුට හැරෙන්න විදියක් නැහැ. ඔබේ પરමාර්ථය මේ නිවන නම් ඒ සඳහා දිගටම පවතින ආ වූ මේ ප්‍රීතිය, ඊරාමිෂ ප්‍රීතිය නැත්නම් විවේකජ ප්‍රීති සුඛය එහෙම නැත්නම් කියනවා නම් ධිට්ඨ ධම්ම සුඛ විහරණය තියෙනවා නම් ඒක කවදාකවත් ඒ ආමිෂයකට වැටෙන්නේ නැහැ. වැටෙනව නම් ඒක ඒ අත්තක් පුද්ගලිකව තීන්දුව කරගන්න. ඒ නිසා දරුවචන් ආන්දගේ මේ ධර්මයේට ඒයි පස්සිකයි කියලා කියනවා. මේක ඇහිල පොඩක් කරලා බලන්න. එවනතු කාටවත් විකුණන්න මේ වෙළඳ ප්‍රචාර කරන්න මොනවත් අධ්‍යයක් නැහැ. හැබැයි මේක විඤ්ඤුප්පසත්තයි. එහෙම නැත්නම් ප්‍රඥාවන්තයර පමණයි මේක කලප ගන්න පුළුවන්. අඩු ගාණ ආනාපාන සූත්‍ර පුත්‍ර ඥාන සඳහන් කරනවා මුත්ත සතිත අසම්පජානස බික්වේ නාහං ආනාපාන සතින් වදා. මේ ආනාපාන සතිය මුත්ත සතියක් කියනාට හෝ සම්පජාන්නේ නැති කෙනාට මම කවදාකවත් කරන්න කියන්නේ. කරන්න බෑ. ආනාපාන සතිය ගෙවිගෙන යනකොට අරමුණ ගෙවිගෙන යනකොට ඒ පුද්ගලයාගේ රූප ධර්ම ගෙවිගෙන ගිහිල්ලා ඒ නිමිති පහළ වීගෙන එනකොට මේ කුද්ධික ප්‍රීති කණික ප්‍රීති පහළනකොට ඒ මනුස්සයා හලෝක සාදාලා නැගිටලා යනවා. භාවනාවට අදුණා වැරදුණා මම බලාගෙන කරන්න කියපිය ආනාපාන දැන් නැහැ. ඉතින් මොකද්ද මම ඊවාට කරන්න ඕනේ කියලා ගිහිල්ලා අහන්න බලාපොරොත්තු වෙනවා. ආන්නේ වගේ මේ වෙන දේ දෙතුන් සැරයක් බලලා මේකේ මුලැමැදාක තේරුම් අරගෙන මේ තීරණාත්මක අවස්ථාවේ අපි කාම ලෝකයෙන් හිත රූප ලෝකයට නංවා ගැනීමේ වැඩපිළිවෙලේ තඩමාරුව තේරුම් කරගලා දෙන්න න්‍යායක් නැහැ. අත්දකින්න ඕනේ නැවත නැවතත් මේකටම අත්දකලා මම කවදා හෝ මේකෙන් ඉතුරු වෙනවා මුලමදාග දැකීමෙන් මට ඒකට වෙන්න පුළුවන් කියන එක ඒ සමත භාවනාවගේ ආදර්ශය. විපස්සනාදී මේක අඩු ගානේ පළවෙනි මාර්ග ඥානතරන් ඉස්සලා දෙතුන් සැරයක්වත් පරීක්ෂා විශේෂයෙන්ම හිත විපස්සනාවට වැටෙන වෙලාවේදී හොඳටම පරීක්ෂා කරනවා. අපි හිතුවට ඊයේ විපස්සනාව කෙරුණා අදත් ඉඳගත් ගමන් හරි මට ප්‍රීතිය පහළ වේවා කියලා ඉඳගෙන හිටියට ඒක කටුවටුන්නක් වෙනවා. කටුවයක් වෙනවා. අවුලක් වෙනවා. කල යුත්තේ කවදාකවත් භාවනා කරන නැති පොඩි කෙනෙක් වාගේ යාන්තොන්ට මත වෙන පිම්බීම හැකිලිම පටන් අරගෙන හොඳට ඒකත් එක්ක ආදලා හොඳට මෙනෙහි කරලා පිම්බීම හැකිලිම පිඳගෙන ඒ තුළට හිත වැඩෙන තත්ත්වයට යනකොට මෙන්න මේ ප්‍රීති ප්‍රමෝද ලක්ෂණෝගයක් පහළ කරනවා. ඊට පස්සේ ඒක දිගට පවත්වාගෙන යනකොට මේ ප්‍රමෝද කොක වෙත ප්‍රීති හොඳට ගන්න පහළ වෙච්චි ප්‍රීති පහළ වෙලා එහි ප්‍රතිපලයක් වශයෙන් තමයි පස්සද්ධිය කියන දිගට හම් වෙන සංසිධීම පහළ වෙනවා. ඒ නිසා විපස්සනා යෝග අවශ්‍යරට මේ අභියෝගයේ දෙතුන් සැරයක් වුණ දෙන්න වෙනවා. ඒක වෙන්න ඇති සමහර වෙලාවට දේශනාවේ සඳහන් වෙන මේක දුක්ඛ ප්‍රතිපදාවක් කියලා. ඒ මොකද සුඛේ අඳුරන්නේ නැති කම නිසා. ඒ නිසා ධර්ම දේශනා අහනවය ධර්ම සාකච්ඡා කරනවා කියලා කියන්නේ මේ බණ අහන මං හිතන කිසිම කෙනෙක් මේක අත්දකලා නැතුව කියලා. නමුත් මේකේ පිළිවෙල මෙහෙමයි. මේකෙන් අදහස් වෙන්නේ මේකයි. මෙන්න මෙහෙමයි මම මේ වෙලාවේ කල යුත්තේ කියන්න නම් කොච්චර දෝ එකම වැරද්ද හත්තක සැරේ කරපු යක්ෂෝ අපි අතරේ. ඒක කවදාකවත් අවනම්බුවට කාරණාවක් නෙවෙයි. ඒ හැටි. නමුත් එහෙම කරලා කරලා හෝ කමක් නැහැ. දවසක මෙන්න මේකටයි ප්‍රමෝදය කියලා කියන්නේ. මෙන්න මේකටයි ප්‍රීතිය කියලා කියන්නේ. මේව කවදාවත් ඉල්ලලා ගන්න බෑ. මේ සඳහා කළ යුත්තේ අදාළ හේතු කරුණු සපේලා දෙන එකයි. යෝගාවචරගේ එකම වගකීම හේතු සම්පාදනය. ඵලයේ බලාපොරොත්තු වීම නෙවෙයි. එක දවසක් මම වන්දනා කරන වෙලාවේදී සාමාන්‍ය කාලේ භාවනා කර කර ඉන්න වෙලාවේ විනාඩි 15 තුල පුතුමාකාර විදියට මේ ප්‍රමෝද ප්‍රීති දෙක වැටෙන්න පටන් ගන්නවා. මොකුත් නැහැ ආනාපානේ හරියට මේ සුවඳ මලක් පුරන්නා වගේ. ඇත්තම කියනවා නම් ආස්වාදයක් නෙමෙයි තියෙන්නේ ආස්වාදයක්. මට තේරෙන්න පටන් අරගත්ත ගිරිමානන්ද සූත්‍රයේ සඳහන් වෙලා තියෙනවා පීති පරිසංවේදී අස්ස සිස්සාමීති දික්කති පීති සතියංවේදී පස්ස සිස්සාමීති දික්කති සුඛ පරිසංවේදී අස්ස සිස්සාමීති දික්කති සුඛ පරිසංවේදී පස්ස සිස්සාමීති දික්කති කියන උදේට තේරෙන්න පටන් අරගත්ත හැබෑ නේනම් පස්සේ දාලා ඇවිල්ලා අපවත් ලොකු සාංශ වන්දනා කරලා ස්වාමීන් වහන්සේම ගිරිමානන්ද සූත්‍රය දෙන විදිහට භාවනා කරන්නද කියලා ඇහුවා. මුණදී හොඳට බලන්න හොඳයි එහෙනම් කරන්නේ. පස්සේ මම ඒක ආයෙ කුටි ඒකේ ගිහිල්ලා පණියන්ගේ ඉඳගෙන දැන් මට ප්‍රීතිය පහළ වේවා කියලා ඕන ආනාපාන කරන්න පටන් ගත්තා. ඉතින් අර විහාරදී වතුනා වගේ ප්‍රීති පරිසං වේදී ආසදිස්සාන සීකීව කවදාකවත් නැ පුදුම විදියට ආනාපානෙ අවුල් වෙන්න පටන් ගත්තා. මොනම ප්‍රීතියක්වත් නැ මොනම ප්‍රමෝදයක්වත් නැ. දවස් තුනක් උත්සාහ කරා. කිසිසේත්ම හරියන්නේ පස්සේ මම ඇවිල්ලා ලොකු සාංගික මතක් කරා සෝහන්හසන් ගිරිමානන්ද සූත්‍රයේ තියෙන භාවනා ක්‍රමය හරි නැහැ. ඒ මොකද කාරණාව කියලා. ඊට පස්සේ මම කසවනස මම කීල පරියන්ගෙට ගිහිල්ලා මට ප්‍රීතිය පහළ වේවා කියලා මම භාවනා කරුවා එන්නෙම නැහැ. මට සුඛේ නැත්තම් ප්‍රමෝදේ පහළ වේවා කියලා කිව්වා. ඊට පස්සේ ලොකු සංහසේ අර අමුතුම හිණාවක් තියෙනවා පරාත්මක. නමුත් ඒක විදවන අදහසින් නෙවෙයි කරන්නේ හිමීර බලන්නේ කිව්වා නම් එහෙම කරන්න බෑ. හැමදාම කරන විදිහට මුලින් පටන් ගන්න දැනගන්න. මට අරක ලැබේවා මේක ලැබේවා කියන එක භාවනාවක් නෙවෙයි ඒක තෘෂ්ණාවක්. නිසා පුරුදු තාලෙට පුරුදු විදියට කවදාහත් උසම නැති ගත කෙනෙක් විදිහට භාවනා කරමු නැති කෙනෙක් විදිහට ආනාපානෙ පටන් ගන්න. පටන් අරගෙන යනකොට ඒ ආනාපානදී ආසත් ප්‍රසාද දෙකේ වෙනස හොඳට වැටහෙමින් එක තැනකම හිත තියේදී ඒ මෙනෙහි කිරීම සිද්ධ වෙනවා නම් ඕන තමයි තේරෙන්න පටන් අරගනීවි ආස්වාද කිරීම උපස්වාද කිරීම සතක් ආස්වාද ප්‍රසාද කිරීම ආස්වාදය ආන්නේ එතකොට ඔය ප්‍රීති සුඛ පාරවි අන්න ඒක දැනගන්න එක විතරයි කිරිමානන්දේ තියෙන්නේ නැත්නම් ඒක කිරිලක් නෙවෙයි කියලා. එයානෝ බලනකොට අත්දකමු නැති දෙයක් නෙවෙයි නමුත් හුඟක් වෙලාවට අපේ කරත්තේ අස්සය නෙවෙයි ඉස්සරහින් ඉන්නේ කරත්තේ. ඉතින් ගුරුවරයාට විද්ද වෙන්නේ අස්සය ඉස්සරහින් කියලා කරත්තේ පිටිපස්සෙන් තියලා ඕම අඬහැරයක් කියන්නේ යන් කියලා අර හරවලා දෙන එක. ඒ නිසා අත්දකමු නැති දෙයක් නෙවෙයි නමුත් මේක පිළිබඳව ඇති හැකිය ඉදිරියට කරගෙන යනකොට ලොකු සතුටක් ඇති කරලා දෙනවා. ඒ සමාතක තියාගන්න ඕනේ මේ භාවනා සඳහා අපි ගන්න උත්සාහය භාවනාදී වෙන වැරදි කවදාකවත් ඒක හෙළි නොකළ යුත්තක්වත් ලැජ්ජාවට කාරණාවක් නෙවෙයි අපිට ඉතාමත්ම පිළිසිතුව වෙච්ච දේ වෙච්ච හැටියට කියා ගන්න පුළුවන් නම් ඒක තමයි අපි සාම විජේ සම්බෝධයන්ගේ උදව් කරන්නේ ඒ සියදී භාවනාවට හිත කලකිරව ගන්න නැතුව මේක පහුවෙන්ද මම මේක සිදු කර ගන්න ඕනේ කියලා කටයුතු කර තමයි විජේ සම්බෝධයන්ගේ කියන්නේ එහෙමනම් පිච්චුව කියන කෙච්චර ආතරයි ඒක නිසා හොඳටම පේනවා බොද්ධංග ධර්ම වල විශේෂයෙන්ම සෝතාපට්ටි මාර්ගයට වැඩ කර නැත්තන්ට එන දේ කොට පට බේරගෙන පටලවා ගන්න නැතුව ඉදිරියට ගෙන යාමෙද ඒ වඩන්න දෙයක් නැහැ. කරන්න දෙයක් නැහැ. එන தත්ත්වෙ මෙහෙමයි මෙහෙමයි කියලා පටලුම් අරගෙන දුවර කමඨාන් සුද්ධ කරගෙන නැත්නම් කටයුතු කරගෙන යනවනම් මේ පිංචුකම වල කේන්ද්‍රකපකම ප්‍රකටයි. එතකොට අර භාවනාවේ තියෙන අර දුක්ඛ ප්‍රතිපදා ගතිය බොහොම දුර වෙනවා. හිත ප්‍රසන්න වෙනවා. අනික ඒකට භාවනාව පිළිබඳ පැහැදිලිවම ප්‍රසන්නව කියලා දෙන්න පුළුවන් වෙනවා. ඒ සත්‍යය මන් දකින්න එකම කාරණා තමයි එවැනි එක පුද්ගලයකින් භාවනා සමිතියකට මධ්‍යස්ථානට සාමයේ පිළිබඳ සිද්ධ වෙන පරිදි. සෝ පුදුමාකාර සියල්ලංගෙම සිත් බඳින හොඳම වර්ගයේ මැලියමක් පාඩපත් වෙනවා. ගුණවරුන්ගේ තිත් ගන්න. සත්‍රාපචාරින් වාස්ලගේ තිත් ගන්න. දිව්‍යංගේ බ්‍රහ්මයන්ගේ තිත් ගන්න. දායකයන්ගේ තිත් ගන්න. තමන්ගේ තිත් ගන්න. ඒ නිසා මේක තමයි භාවනාවේදී අර අවධාන අස්සන කොහොම වෙතත් අර ගොයම දැකලා නින්න දැකලා සතුටුන ගොවියෙක් වගේ සතුටෙන් පුළුවන් අවස්ථාවක්. ඒ නිසා අපි මේ ගත කරන්නේ වස් කාලයක සිළු දෙනා බොහොම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන්දී කටයුතු කරනවා. සිළු දෙනාටම මේ කියන ආ වූ කුද්ධික ප්‍රීති කණිකා ප්‍රීති ඔක්ඛන්තික ප්‍රීති උපේක ප්‍රීති පරමා ප්‍රීති තවදසක් මෙදීම පහළ වේවා පහළ වෙන මොහොතක් මොහොතක් පාස තමයි මේවා එක එකක් එක එකක් කියලා දැනගෙන ඒ පිළිබඳව උපදින්නා වූ ශ්‍රද්ධාව ඒ පිළිබඳව උපදින්නා වූ වීරිය සතිය වැඩිීමේ සමාධි ප්‍රඥා පිළිබඳව විශේෂ උදව්වක් අත් උදව්වක් මේ ධර්ම කොටාදී කාරණාවලිමුත් තමන්ගේ අත්දැකීම් වලිමුත් ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් අදට නියමිත ධර්ම දේශනාව මෙතන සමාප්ත එත්තාවතාචනම් මේකේ සම්බතං පුඤ්ඤ සම්පතං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එත්තාවතාචනම් මේහි සම්බතං පුඤ්ඤ සම්පතං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එත්තාවතාචනම් මේහි සම්බතං පුඤ්ඤ සම්පතං සබ්බේ සත්තානුමෝදන්තු ආකාදත්තා ච බුම්මත්තා දේවානාගා මහිත්‍තිකා